සාමාන්‍ය නම් කරන්නේ මූලපරියාය සූත්‍රයේ වශයෙන්. ඉතින් ඒකදී අපි පසුගිය දවස්වලත් මතක් කරගත්තා වගේ මේ ලෝකයේ දිහා බලන්න පුළුවන් කවුළු 24ක් දර්ශනපත 24ක් සර්වඥාන්සිකේ හර දක්වනවා. ඒ දක්වනකොට මට්ටම් හතරකින් බලන්නත් පුළුවන්. ඉස්ලාම් මට්ටම තමයි පෘථග්ජන මට්ටම බුදු කෙනෙක් පහලිච්ච බව දන්නෙත් නැති ධර්මයක් අහලත් නැති ඒ සඳහා බණ භාවන කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්න බව දන්නෙත් නැති අන්ධ පෘථග්ජනයා ඒක දිහා බලන හැටි. ඒ තමයි ලෝක දර්ශනය පෘථග්ජන ලෝක දර්ශනය. ඊට පස්සේ කෙනෙකුට බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. ධර්මයක් දේශනා කරා. ඒ ධර්මයට අනුව ජීවත් වෙන්න ආවූ හික්මෙන්න ආවූ සංගපිරිසක් ඉන්නවා. මමත් හික්මෙන්න ඕනෑ කියලා. හික්මීම ඉස්සරහින් තියාගත්ත සේක පුද්ගලයාට සරුවචනන්සේ සුතව ආර්ය ශාවකෝ කියලා සඳහන් කළා තියෙනවා. අන්න ඒ කෙනා ඊට පස්සේ අර අන්ධ පෘතජන කාලේ දැකපු ලෝකය වෙන විදියකට දකිනවා ඒ සුතවතක් වශයෙන්. අසුවිරු ඥාන ඇති කෙනෙක් වශයෙන්. එතකොට යාව මේ බුදුන් දැකපු විදියට දකින්න හදනවා. රහතන් වහන්සේලා දකින්න විදියට දකින්න හදනවා අමාරුයි. කල්ප ගානක් සංසාරය අර දකපු ක්‍රමය විනිවිදලා මේ ක්‍රමේ දකින්න අමාරු නමුත් කලාතුරකින් දවස් 7-8කට සැරයක් ඔන්න යන්තම් අකුණු ඉජල එලියක් වගේ පොඩ්ඩක් එළිය වැටලා පෙන්නනවා ඊට පස්සේ ආයෙත් අන්ධකාරය අතහනවා අප ගන්නවා තෝමෝමෝමෝම ඒ සීක යුගයේ බොහෝ විට නොපෙනෙනවා කලාතුරකින් පේනවා අන්ධකාරයේ වැස්සේ හිරිකිතේ කූඩල්ලෝ කඩ කඩ සර්පය යද්දි කියලා බය යද්දි පාරක් දන්නේ නැතුව අකුණු ඉදිරියක් එලියක් ගහපුවාම මං යන්නේ මෙන්න මේ කන්දටයි කියලා වගේ දිසා මාරුච්ච එක පටලවිලා ඇරෙනවා වගේ කලාතුරකින් තේරෙන වෙලාවක් එනවා. නමුත් මේ කෙනා නිසේක පුද්ගලයා එහෙම කිව්වට උනාට ප්‍රයත්න අතහරින්නේ නැහැ. කරාරින්නේ දුර නික්ෂේපය කරන්නේ කාගෙන යනවා. ඉතින් ඒ නිසයි මෙයා පෘථජ්ජනයගේ වෙනස් වෙන්නේ නැත්නම් මෙයාත් පෘථජ්ජනය තමයි. නමුත් බලාපොරොත්තුවක් තියෙනවා. පෘථජ්ජනයට සද්ධාව නැති කෙනා මෙයාට දැන් සද්ධාවක් තියෙනවා, ඇදහිල්ලක් තියෙනවා. මේ දෙසට යොමු වෙච්ච ගතියක් තියෙනවා. මේම කරගෙන කරගෙන කරගෙන යනකොට මෙයා කවදා හරි ඒ සුත්තමේ වශයෙන් දකින්න ඕනේදී අත්දකලා තමා වශයෙන් සාතික වෙන වෙලාවක් වෙනවා. එතකොට අරහත් කියලා කියනවා. එයාට එතකොට අර දකින්ද හිතාගෙන හිටපු හිනමාපුදී අත්දැක්ක ප්‍රත්‍යක්ෂණය කරා ප්‍රත්‍යක්ෂ වුණා වෙනවා. එයා බුදුරජාණන් සඳහන් කරන්නේ යෝපිසෝ බික්කු අරහං කීනාසවෝ උසිතවා කතකරණීයෝ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජන කියලා විශාල නම්බු නාම රාශියකින් පෙන්නනවා අර පු탁ජනය දැකපු එකේ අනිත් පැත්ත හරවලා උඩි යට උඩු යටි කුරු කරලා පෙන්වනවා ඒ දර්ශනය දැකපු කෙනා තේරුම් ගන්නවා මොකද්ද බුදුජානනාථයට පෙන්වන්න හදන්නේ අපි බලන් හැදුවේ මොකද්ද දැක්කට පස්සේ පුදුම වෙනසක් ඇති වෙනවා ඉතින් මේ මට්ටම් තුන පුදජන මට්ටම, ශේක මට්ටම, ආශේක මට්ටම කියලා නම් කරලා තිනවා. මේටත් වැඩි මට්ටමක් තියෙන එක තමයි ਸਰුවඥ මට්ටම. ਸਰුවඥ ලෝක දර්ශනය කියලා එකට කියනවා. ඒතකොට ඒකත් දැන් අපි මේ ඉන්න මට්ටමේ ඉඳලා බැලුවොත් ਸਰුවඥ දර්ශනයයි අරියත් දර්ශනය එකයි. ඒ දෙපොළම ලෝකේදී දකින්න හැටි අපිට ආදර්ශවත්. සරුවචන් වහන්සේ සවාසන සකල ක්ලේශ දුරු කරලා ලෝකෙ දිහා බලනවා. රහතන් වහන්සේ එහෙම නැහැ. වාසනා කෙලෙස් වාසනා තාමස්සයිතෝ බලනවා. කෙසේ නමුත් දෙන්නම විමුක්තයි. ඉතින් අපි මේ ඉන්නේ මේ සූත්‍රයේ මේ කීනාශ්‍රව පරිච්ඡේදේ ඒකේ අර 24 ආකාරයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ භූත ආකාශ දේව බ්‍රහ්ම පජාපති ආකාශ විඥාන ආකින්චඤ්ඤායතන කියන මග ගිවා කරගෙන අපි පසුගිය ටිකේ මේ ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන තැන් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙදී මෙහෙදි කරන මේ නිවනේ නිවීම දේශනා පිළිබඳව විග්‍රහයත් මේ කද කරන්න හදන මේ අකින්චඤ්ඤායතනය පිළිබඳව මේ විවරණයත් ඒ වගේම දවස් 7 8 9 වැඩමුළුවක් යනවා නම් අන්තිම දවස් වෙනකොට වැඩමුළුවේ බණ දේශනාවල තියෙන தත්ත්වයක් ගත්තාම ඔක්කොගෙම නිකන් සමාන ගතියක් පේන්න තියෙනවා. දැන් මුට්ටිය පැහෙන්න පටන් අරගෙන වගේ. කොච කොච කොච කොච ගානවා. අන්නේ ගාන වෙලාවේදී මේ එච්චරම සාකච්ඡාවට ලක් වෙච්ච නැති මේ අකින්චඤ්ඤායතනෙ කියන එක කිසිත් නැති භාවය අද සාකච්ඡාවට ගන්නවා. ඉතින් ගොඩක් විවේචනකට ලක් වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක් වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ගේ උනන්දු වැඩි වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙකුට උත්තේජනයක් එන්න පුළුවන්. හැබැයි ඉතින් මොනක්වත් නැති දෙයක් මේ කතා කරන්නේ. සාමාන්‍ය බැලුව පාන් ගැනත් නැහැ මේකේ, මස් ගැනත් නැහැ මේකේ. අරකෝ වගේ මත්ද්‍රව්‍යකුත් නැහැ. මොකක්වත් නැති එක. ඒ වගේ දෙයකටත් වැඩිය උනන්දුකාරක ගතියක් තියෙනවා. අන්න ඒ කෙනා තමයි මේ ජීවිතේදී වැඩ ඉවර කරන කෙනා. මෙව කතා කරලා ඇති වැඩක් තියෙනවා මේක නෙවෙයි ඕන කරන සිංහල බුද්ධහම කියන්න ගත්තොත් ඉතින් යාට වැඩ ගොඩක් තියෙනවා තව ඉවර කරන්න ඉතින් ඒවා වැඩ කර කර ඉඳී එහෙම නෙවෙයි මේකටයි අපි මේ යන ගමනේ අනිවාර්යයෙන්ම දැකිය යුත්තක් නැත්නම් නොදැකිය යුත්තක් කිය හැකියි. නමුත් ඒකට අපි දැකිය යුත්තක් කියලා කියනවා. අන්න ඒ විඥානං ඡායතනයෙන් රූප ඇති රූප නැති කියලා මේ දෙක අල්ලගෙන මේ දෙකෙන් රණ්ඩුවක් ඇති කරගෙන අපේ හිත පටලවාගෙන අවුලවා ගන්න ගතිය තමයි අපි එදා සාකච්ඡාවේදී මතු කරගත්තේ යම් වෙලාවකට යෝගාවචරයා තමන් භාවනා කරමින් ඉන්න අරමුණ කැළම ගෙවිලා මොනවාක්වත් නැති තත්ත්වෙ ඉන්නකොට ඒ යෝගාවචරයට ලොකු සතුටක් ඇති වෙනවා මම යම් ප්‍රමාණයකට తాවකාලිකව මම වශයෙන් රූපේ ගෙවම් කරා ඒ රූපේ ගෙවම් කරලා ඉස්සලා කාමයේ ගෙවම් කරලා තියෙනවා කාම ලෝකේ ගෙවන් කෙරුවට පස්සේ තමයි රූප ලෝකේ ලැබෙන එකත් ලොකු ජයග්‍රහණයක්. මොකද කාම ලෝකේ ගෙවන් කරන්න බැරි විදිහට අපි වහයි ලාගෙන තියෙන්නේ. ඉතින් රූප ලෝකේ අපි తాවකාලිකව ලැබලා ඒ රූප ලෝකයත් වශී කරගෙන ඒ රූප ලෝකයත් සිද්ධි කරගෙන ඒ රූප ලෝකයේ කෙලවර ක්ෂය වැය නිරෝධය පටිනිස්සග්ගය දැක්කයි කියලා කියන්නේ ඒක මේ දාර්ශනික පැත්තෙන් ආධ්‍යාත්මයට ලොකු ළඟාවීමක්. නමුත් ඒක ඒ විදිහට ළඟාවීමක් වෙයිද බයක් සන්ත්‍රාසයක් වෙයිද කියන එක පුද්ගලයාගේ චර්ිතය හැටියට වෙනස් වෙනවා. තමන් මෙතෙක් කල තමන්ගේ අනන්‍යතාවය රැකදෙන්න, ඇඩ්‍රස් එක රැකදෙන්න උදව් කරපු දේවල් සියල්ලම තමන්ගෙන් ගිලී යෑම කෙනෙකුට මරණයක්, බයක්, තනිකන් දෝෂයක්, චකිතයක්, මානසික අසහනයක් නැත්නම් පිස්සු හොඳ එක හැදෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා මේ වගේ විවේකයක් තියෙනවා නම් මේක තමයි නිවන කියලා. ওই දෙකම භයානක වර්ධව වටහන් ගැනීම දෙක. ඒ දෙකම ඒ දෙකටම ගියාට පස්සේ යාට භාවනා ජීවිතේ නැති වෙන්න තරමට වෙනවා. Brahmacharya නම් කැඩෙන්නේ මේක තමයි නිවන කියලා කියාගත්තට පස්සේ එම් පුදුමාකාර විදියට මේ අනුන්ට බණ කියන්න පටන් ගන්න ඉඩ තියෙනවා. ඒත් හැබැයි අනුකම්පා කටයුතුයි. අදිමාණයෙන් වෙන වැඩක්. ඒක ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මට තිබුණු සියලු සම්මිය සම්බන්ධතා නැති වුණා. පෙකිනිවැල කඩලා ගියා, සරුංගලේ නූල කඩලා ගියා කියලා තනිකන් දෝෂවලට ඇප නූල් ගැට ගහණ්ඩයි. එහෙම නැත්නම් සෙත් කවි කියණ්ඩයි. එහෙනම් දෙයියන්ට පඳුරු ගැට ගහණ්ඩයි ඉඩ තියෙනවා. ඉතින් ඒක නොකරන කෙනෙක් මම නම් දැකලත් නැහැ තාම. මේ මට්ටමට ආවට පස්සේ ඒක ඒක උඩ තියාගෙන එක්කෝ මේ අනුණ්ඩ බණ කියන්න හදනවා දැන් මගේ වැඩ ඉවරයි කියලා. එහෙම නැත්නම් ඒකත් එක පිස්සුවක් තමයි. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් මානසික අසහන ඇති වෙලයි කියලා නිතරම බොදි භෝගස් වටේ කැරක් කැරක ඉන්නවා. අතේ මේ කඹයක් ගැට ගන්න තරම් පිරිත් නූල් ගැට ගා ගන්නවා. ගැට ගන්න දකුණ දකුණ කරාට වැඳ වැඳ තනිකම නැතිකරන්න එක්ක ගෑනු පස්සේ යනවා එක්ක සල්ලි පස්සේ යනවා එක්ක මද්ද්‍රව්‍ය පස්සේ යනවා එක්ක බෝධි ගහක් වට යනවා මොකක් හරි එකක් අල්ල ගන්නවා. ඉතින් මේක තමයි මේ தത്വයේ තියෙන ස්වභාවය මේක නෑ හැබැයි මේක නෑ හැබැයි මේ කාමයේ ගෙවම් කරලා තියෙන. රූපයත් ගෙවම් කරලා තියෙන. ඉතින් කරන්න දැතිකමට මොනව හරි අල්ලනවා. ඉතින් අල්ලන දේෙන් එයා කවුද කියන එක වැටහෙනවා. හැබැයි ඒ කෙනාට වැටහෙන්නේ නෑ. ඒ කෙනා ඉන්නේ තාම අර මත්විච්ච තත්ත්වේ නිසා. ඉතින් ඒ නිසා කවුරු හරි භාවනා කරගෙන යනකොට කාම ලෝකේ ගෙවම් කරලා කාම ලෝකේ ගෙවම් කරලා එයා රූප ලෝකයට ගිහිල්ලා සමාධියක් ආපු ගමන් අර කවදාකවත් නැති දෘෂ්ටි ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. මිත්‍යා දෘෂ්ටි එන්න පටන් ගන්න එතෙන්දී. එතෙන් එනකම් මිත්‍යා දෘෂ්ටි නැහැ. එතෙන් එනකම් ඔය කාම ලෝකෙනේ තියෙන්නේ. ඒකේ තියෙන මේ ඉඩම් අල්ලන ප්‍රශ්න. එහෙනම් ඡන්දේ දිනා ගන්න ප්‍රශ්න. ලාභ ලබන ප්‍රශ්න. ඒ දෘෂ්ටි වැඩක් නැහැ. සමාධියක් ආවට පස්සේ තමයි දෘෂ්ටි තියෙන්නේ. ඒක හුඟ දෙනෙක් දන්නෙත් නැහැ. ඒ සත්‍ය සමාධිය පිටිපස්සේ යනවා. දන්නේ නැතුව ගියොත් සමාධිය කියන්නෙම දෘෂ්ටියක් වෙන්න ඉඩ තියෙනවා. එහෙමම නම් විය යුතු නැහැ. දිට්ටි තියෙන්න පුළුවන්. සමාධි තියෙන්න පුළුවන් දිට්ටි නැතුව ඒක පෙන්නලා දෙන්න තමයි සරුවචනාංශේ බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන්නේ. ඊට පස්සේ මේ දිට්ටි ගෙවම් කරාට පස්සේ නැත්තම් දිට්ටි ගෙවිගෙන යනකොට ওই සංඥා මට්ටමක පටලවෙනවා. ඒ ආකින්චඤ්ඤායතනය කියලා කියන්නේ කිසිත් නැහැ කියන එක. ඒ කියන්නේ ඒකේ නා භාවනා කරලා පරියංකේදී නම් අපිට විස්තර කරලා දෙන්න පුළුවන්. උඟ දෙනේ කත උස්සයි ඔව් කියාවි මේ භාවනා කරගෙන ඉනකොට තමයි බලාගෙන ආරමුණේ විපරිණාම සිද්ධ වෙනවා. ගොරෝසු අවස්ථා තියෙනවා, සියුම් අවස්ථා තියෙනවා. ප්‍රිය අවස්ථා තියෙනවා, අප්‍රිය අවස්ථා තියෙනවා. ඇතුළේ අවස්ථා තියෙනවා, පිට අවස්ථා තියෙනවා. දුර අවස්ථා තියෙනවා, ළඟ අවස්ථා තියෙනවා. අතීත අනාගත වර්තමාන වශයෙන් තියෙනවා. අන්නෝ විදිහට මේ අරමුණේ පෙරලියට ඉඩ දීලා අනිත්‍යතාවට ඉඩ දීලා ගිහාම යාට පේනවා මේ ගොරෝසුකමට ඇවිල්ලා සියුම් භාවයට ගිහිල්ලා නැවත ගොරෝසු වෙන්නේ ඉස්සරලා එයා නැති භාවයට ගිහිල්ලා ආය ගොරෝසු වෙන්නේ. සියුම් භාවයෙන් කෙලිම ගොරෝසු වෙන්නේ නැහැ. අන්න මේ අතරමැද යටිපහුවෙන මේ නැති භාවය අභාවය එහෙම නැත්නම් අභාව ප්‍රඥාප්තිය එහෙම නැත්නම් භාව ස්වභාව ගති කියන එකේ අභාවය මෙතෙක් වෙලා යටිපහුවෙච්ච එක පේන්න පටන් ගන්නවා ඒක හරියට මේ සිමෙන්ති දාලා මැද්දට පස්සේ ඒක වතුරම දාලා තියන්න කියනවා නැත්නම් ඔකේ හුලං ඉරියනවා. ඔය හුලං ඉරි පේන්න නැහැ. ඔක සාමාන්‍යයෙන් පොටි දාලා කැපුවොත් පේන්නේම නැහැ. නමුත් හැම තැනම හුලං ඉරි තියෙනවා. කවදාද කොන්ක්‍රීට් එක කැඩෙන්නේ ඔය හුලං ඉරි තියා. අර හුලං ඉරි පේන්නේ නැති වෙන තමයි ගමන යන්නේ. දැන් මෙදාට හුලං ඉරි පේන්න පටන් ගන්නවා. අපි බලන හැම දෙයකම තියෙන මේ කඩතොල්ල පේන්න පටන් කඩිර පේන්න පටන් ගන්නවා. ඉතින් මේක දක්නාසුලෝ භාවනා කරනවා කියලා හිතමු. මෙතෙක්කල් බැලුවා ආලවට්ටම දක්නාසුලෝ භාවනා කරේ. මොනක්වත් මේ ඔක්කොම මේක ඒකසල ඝණයක් හොඳ මෘදු සුමුරු මතු පිටක් තියෙනවා. මේක තමයි තියෙන්නේ. නමුත් කවදා හරි මේ යෝගාවචරය නෑ මේක හැම තැනම පැලිරි තියෙනවා. අන්නේ පැලිරිට සහිතව බලනාසුලුව භාවනාවක් හෝ විපස්සනාවක් හෝ අමුතු දර්ශනයක් කෙරුවොත් ලෝකයා හිතන්නේ මේ අඩුපාඩු බලන්න භාවනා කරනවා කියලා. රන්ද්‍ර ගවේෂී භාවනාවක් කියලා. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. මේක සුමුදුයි, මේක ඒක ඝනයි, මේක සදාකාලිකයි කියලා බලන්න කියලා අපිට හැම ආගමක උගන්වන්න හදනවා. නමුත් මේ පුද්ගලයාට පේනවා මේකේ පැලිර. මෙන්න මේ පැලිර දක්නාසුලෝ භාවනා කරන ගියාම මේකේ තියෙන පැලිරි විතරයි ගන්න දෙයක් නැහැ. නියම රහත්තල ඒකේ මස් නැහැ. හැබැයි තියෙනට තියෙන ඇටයි, හමයි, තෙලුයි විතරයි. නියම රාත්තල. රාත්තලයක ලබනකොට කණ්ඩ දෙයක් නැහැ. තියෙන්නේ ඔකේ විෂිකරණ කැල ටිකක් විතරයි. ආන්න ඒ වගේ මේ හිස්තන බලනාසුලෝ භාවනා කරොත් මේකේ නිට්ටිය කියලා දෙයක් ඇත්තේම නැහැ. හැම එකක්ම බිඳි බිඳි යනවා. ඉතින් මේක තමයි මේක තමයි හුඟ දෙනකොට තනිකන් දෝෂය ඇති කරන්නේ. මේක තමයි හුඟ දෙයයකට පාළුව ඇති කරන්නේ. බය ඇති කරන්නේ. ඒකාකාරීකම ඇති කරන්නේ. නීරසකම ඇති කරන. ඉතින් භාවනා කරන කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ. ඒ තනිකම පාළුව ඇති වෙච්ච නැති කෙනෙක්. ඒ හැම කෙනාම තනිකම පාළුව නැති කළ දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ සත්‍ය දර්ශනේ නැතිකරන්න, යථාව දර්ශනේ නැතිකරන්න මට තණ්හාව දෙන්න ටිකක්. මට රාගය ඇති කරලා දෙන්න මන් ළඟ ඕනාට වැඩිය විරාගය තියෙනවා. අනේ මට රාගේ පොඩ්ඩක් ගෙනත් දෙන්න කියනවා. මේ විරාගය නොදකින්න ඔබතන් කියලා කියන. ඉතින් කර්මස්ථානාචාර වලට කියන්න වෙනවා. මේ විරාගය උපයාගත්ත දෙයක්. මේ විරාගය කියන්නේ භාවනා ඉදිරි ගමනක්. අනිත් දවසේ ඕකට ලෑස්තිලා යන්න කියලා. මේ තනිකමට පාළුවට ලෑස්තිලා යන්න. එතකොට ඉබේ මේ ජනප්‍රිය පුද්ගලයන්ගෙන් අයින් වෙනවා. මේ ඝන ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳෙන්නේ ඒ දිලිසෙන සියල්ල පිටිපස්සේ යන අයගේ. අර පාළුවට තනිකමට කැමති වෙන එක නඩු මොකක්වත් ඕනේ නැහැ. අරණ්‍ය සුභයි. ගහක් යට හොඳයි. ශූන්‍යකාරය හොඳයි. ඒක සූදානම් වෙන්න ඔය පැවිදිච්ච ඔක්කොටම බෑ. භාවනා කරන ඔක්කොටම බෑ. මොකද මේගොල්ලෝ අර ජනප්‍රියතාවයට, ලාභයට, සත්කාරයට, සම්මානට, සිලෝකෙට යට තියෙන ප්‍රේමයක්. ඉතින් එතකොට ඒක පේන්න තියෙන්නේ පැලිර දකින්නත් කැමති නෑ ඒක දක්නසුළු භාවනා කරන්න කැමතිත් නෑ ඒක පේන වෙලාවට මහා තනිකන් දෝෂයක් එනවා. සලුවකසා දාලා නැගිටලා යනවා. එනතන හිත පැදුරටත් නොගිය වෙන අරමුණකට යනවා. ඉතින් යෝගාවචරය හිතනවා මේ පිට අරමුණු වල දෝෂයක් කියලා මේක. කවුරු හරි මාව නොමගැරියයි කිය. යෝගාවචරයට මේ මගේම තකතිරුකම නිසා මම මේ විරාගය අතහැරලා රාගයට යනවය. නීරසදී අතහැරලා රසවද්දේට යනවය. සිද්ධි බහුල නැත්නම් ඉඳලා සිද්ධි බහුල තැනට යනවය. ඉල්ලගෙන පරිප්පු කරනවය. ඇදගෙන නානවයි කියලා තීරුම් කළ දෙන්න පුළුවන් වුණොත් ඒකට කියනවා කමඨාන් සුද්ධ කෙරුවයි කියලා. ඉතින් ඒක එක දවසෙන් කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැත්තේ මොකද? එක දවසක කිව්වොත් එහෙම කම්මැලිකම තීත්‍ය දැස්සලා භාවනා කරන්න යන්න කියලා. එයා ඒ කර්මස්ථානාචාරය අතහැරලා යනවා. ඒ කර්ම කර්මස්ථානය අතහැරලා යනවා එක්කෝ. නැත්තම් භාවනා මධ්‍යස්ථානය අතහැරලා යනවා. ඒ ආඩ තේරෙන්නේ නැහැ. අපි මේ දුක නැති කරන්න කියලා භාවනා කරපුවා මේක වෙනද නැති දුකක් නෙමේ මේකේ තියෙන්නේ කියලා ඒක වර්ධවලා තේරුම් ගන්න. අපි හිතමු යම් කෙනෙක් කමඨාන සුද්ධ කරගත්තයි කියලා. නැත්තම් ගුරුවරයා දක්ෂ වුණයි කියලා. නෑ කොහොම තමයි. එක දවසෙන් තීන්දුව කරන්න එපා. නැවත නැවත එන්න දෙන්න. අනිවාර්යයෙන් උඹට ඔය කම්මැලිකම එනවා. ලෑස්තිලා ඵලයක්. උදාම් භ්‍රමචර්ය කියන්නේ. උදාම් තපස කියන්නේ. උදාම් මහානකම කියන්නේ. උදාම් උදකලාව කියන්නේ. ඔය තමයි නිවනේ පෙරමග ලකුණ. පුළුවන් නම් කාපන් කියලා. ඉතින් මෙයා කවදාද හිතුවයි කියලා හිතා ගන්නකො. මේක බලන්න ඕන කියලා. එතකොට එයා ඒ දේවල් වල තියෙන ආනපානෙ ගෙවෙන තැන, ප්‍රස්වාසය ගෙවෙන තැන, වම දකුණු වශයෙන් ඇවිදිනකොට ගෙවෙන තැන බලන්න ගියාම මේ සියල්ල ස්වයංක්‍රීය වෙන්න පටන් ගන්නවා. මම කරන දෙයක් නැහැ. ඒක ඔක්කොම සබම්බුල මත වෙනවා කැඩලා යනවා. වක්කඩ පෙන ටිකක් බලා ඉන්න වගේ වක්කඩේ වතර වැටෙනකොට පෙන බුබුලු නගිනවා ටිකක් බුබුලු ඈතට ගිහිල්ලා කැඩනවා සමහර බුබුලු එතනම කැඩනවා. එකක්වත් නතර වෙන්නේ නැහැ. ඔක්කොම කැඩනවා. ඉතින් වක්කඩ පෙන හදන්න ඕනෙත් නැහැ. මවන්න ඕනෙත් නැහැ. වක්කඩේ හදන්න ඕක හදපු වක්කඩක් ගා බලන්න කියලා කියනවා. ඉතින් මේක හරි අමාරුයි සමහරෙකුට පරියන්කය ගැන ඔහොම විස්තර කරලා දෙන්න පුළුවන් උනත් භාවනා කරන පිරිසක් නිසා සක්මනීති කොහොමද වෙන්නේ කියන්නේ. සක්මනීති එහෙම වෙන්න බෑනේ දැන් පරියන්කය නම් ඇස් දෙක වහගෙන නිසා නොපෙනෙනව නොදැනෙනව ඉන්න පුළුවන්. පරියන්ක සක්මන කියලා කියන්නේ ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් නේ. සචේතනික වැඩ පිළිවෙලක් නේ. කොහොමද ඒකෙදි වෙන්නේ කියලා. වැඩ පිළිවෙල නම් ඒකමයි. සුතම ඥානෙ තියෙනවා නම් අල්ලන්න පුළුවන්. අල්ලන්නේ ලෑස්තිලා ගියොත් විතරයි. සක්මන් කරනකොට ඉස්සල්ලාම නොදන්නා නూరుන පෙරතරතේක සක්මන් කරන්න ගියාම නිකන් හරියට ඉස්සල්ලාම කාර් එකක් ස්ටාර්ට් කරලා පාට දාගත්ත කෙනෙක් වගේ පුදුමාකාර කෝල ගති, කෝඩු ගති ගොඩක් එනවා. කොච්චර දුර බලන්න ඕනද, ඉක්මනින් යන්න ඕනද, හිමීට යන්න ඕනද, අත් දෙක ඉස්සරහින් තියන්න ඕනද, පස්සෙන් තියන්න ඕනද, බෙල්ල කොහොම නමන්න ඕනද, ධනහිසටි කකුලම බිම තියන්න ඕනද, විලුඹෙන් තියන්න ඕනද, নানা ආකාර ප්‍රශ්න. හරියට කවදාකවත් ඇවිදලා නැති කෙනෙක් වගේ. නෑ නෑ ඕක කොහොම තමයි නිකන් ඇවිදපම් බං. එහාට මෑට අඩි විනාඩි 10ක් 15ක් ඇවිදපම් මොකද වෙන්නේ කියලා බලන්න. ඒතකොට භාවනාවක් වෙන්නේ නෑ. නෑ භාවනා කරන්න එපා. නිකන් එහාට මෑට ඇවිදින්නකෝ මේ සක්වන හුරු කරගන්න. පාඩ පුරුදු කරගන්න. කියලා ඉතින් මෙයා කැමති වෙන්නේ නැහැ. මෙයා මේ සිල් අරගෙන ඇවිල්ලා ඉන්නේ, අට සිල් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා එහෙම ආවට ගියට විනාඩි 10ක් විතර කරන්න බෑ. මට කෙලින්ම යන්න ඕනේ පරියන්ක මේ සක්මණ කියලා තමයි කියන්නේ. ගණන් ගන්න එපා. ඔය යහඩමැට විනාඩි 5ක් විතර යහඩමැට ඇවිදින්නකෝ. මේ සක්මණේ නිකන් ඇලයින්මන්ට් බලන්න වගේ වාහනේ හරි අමාරුයි. හරි අමාරුයි. අර සක්මනට බය අරගන්න එක හරිම අමාරුයි. හරියට ප්‍රසිද්ධ සභාවක දේශනයක් දෙනකොට වගේ. උගුරකට වේලෙනවා, ධනිස් පුට්ටු වෙනවා, තව වෙවුලනවා. හරි අමාරුයි. මේ මිනිස්සු ඔක්කොම මගේ වැඩි බලන්න වගේ ඉන්නේ. විනාඩි 5ක් ගියාට පස්සේ තේන ඔක්කොම බුදී. මං විතරයි කතා කරන්නේ. ඇහැරගෙන ඉන්නේ මයික් එක දෙන මිනිහා. සවුන්ඩ් සිස්ටම් බලන මිනිහා අහගෙන ඉන්නවා. සවුන්ඩ් සිස්ටම් සවුන්ඩ් බැලන්ස් කරන්නේ අනිත් හේරම් පුදි. ඉතින් මේ කාටද කතා කරන්නේ? ඉඳපු <coughs> කියනකොට තමයි ඔන කට්ටිය හැරෙන්නේ. <laughs> ඒ තරමටම අපි සබකෝලේ තිබ්බට මේ සභාවේ ඉන්න හරියක් ඉන්නේ බුදියනේ උන්. මැට්ටෝ. ආනේ උන් නැහැ. හරියට නෙත්‍යම ආගෙන කන් අයාගෙන හිට නමාගෙන සියලු හිතින් අහන කෙනෙක් ඉන්නවනම් මේ කියන මනුස්සයට වැඩිය අවදි මනුස්සෙක් ඌ. එහෙම මිනිස්සු නෑ පිස්සු. එතකොට තමයි තේරෙන්නේ මේ සභාවලට එන්නේ මේ ගෙවල් වල වහල තෙමෙන කට්ටිය. කරන්න දෙයක් නැති කමට ඇවිල්ලා වාඩිලා ඉන්න ටික වෙලාවකට උඹ තියෙනවා. ඔබ කෝලේ එනකොට ඌව මොකක්වත් හිතන්නේ මේ ඔක්කොල මට වැඩිය දන්නවා මගේ ව්‍යාකරණ බලාවි, ඉදිරිපත් කිරීම බලාවි, මූණ දිහා බලාවි කියලා බය වෙනවා. ඒක ඕක කඩන එකෙන් ලේසි නෑ. කන කොටම කඩන්නත් බෑ. අන්න ඒ වගේ තමයි සක්මන්ට හුරු වෙලා කවදා හරි මෙයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඉතාම සරලව. මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිමින් කියලා. අන්න ඒකයි කිව යුතු එකම දේ කියලා දන්නවනම් යන සක්මන හරි. ඔච්චරයි සක්මන කියන්නේ. මම ඉඳගෙන නෙවෙයි. මම ඇවිදිනවා. ඉතින් යාට අහන්න පුළුවන් ඔබ දන්නේ කොහොමද ඉඳගෙන නෙවෙයි කියලා ඇවිදිනවා කියලා දන්නේ. ඇයි හාමුදුරනේ ඉඳගෙන ඉන්නකොට පස්සනේ බිම වදින්නේ ඇවිදිනකොට මේ කකුල් දෙකනේ බිම වදින්නේ. ඕ හරි හරි වැඩේ හරි. කකුල් දෙකම බිම වැදිලා දැවිදිනකොට තනි කකුලද? හාමුදුනේ දෙකින්ම ඇවිදින්න බෑනේ එකයි එකවරකට. ආ දැන් මොකද්ද වැදිලා තියෙන්නේ? වමද දකුණද? දැන් ඔබ දන්නේ කොහොමද දකුණ ගැලවිලා තියෙනවා වම ඇලවිලා තියෙනවා කියලා? ඔන්න මිනිහාගේ ඇස් දෙක ටිකක් උඩ යනවා. බැවිදිනකොට දැන් ඇවිදින්නේ වමෙන් දකුණේ නෙවෙයි කියලා දන්නේ කොහොමද? මෙහෙමනේ. ওই වැලි පෑගිනවා තේරෙනවනේ. ආ වැඩේ හරි. දැන් ඊගා පියෝරයි. ඒකට මේ වැලි බෑගෙන්නේ විලුඹටද මුළු කකුලටද ලේ වකේටද ඇඟිලි වලටද කියලා ඇහුවොත් මම බල්ලා කියන්නම්. මම බැලුවේ නෑ. මම අනිත් දවසේ ගිහිල්ලා මේක ආ දැන් කරන්න මොකද්ද? අර බය නැතිකම ඇවිදින ගමන් දකුණ තියෙනකොට වම තියෙනකොට පොළවේ වදින්නේ මොකද්ද? එතන විතරමද වදින්නේ? ඒක රෝල් වෙවි ඉදිරියට යනවද කියලා මේ විස්තර ටික අදාළ නැති දේවල්. වැදගත්ම දේ තමයි මම ඉඳගෙන නෙවෙයි කියන එක. කොයි වෙලාවක හරි මේ මනුස්සයා කියන්නේ මේ ගුරුවරයාගේ ප්‍රශ්න කිරීම නිසා හරියට මේක මේ পায় කරත් එක රෝදි පෙරලෙනා වගේ විලුඹෙන් පටන් ගන්න බර ඇඟිලි වලට යනකොට ඊගා විලුඹ ඇවිල්ලා බර අරගෙන කරත් රෝදය සම්පූර්ණ කරන හැටි බලන්න හිටියොත් මේ මනසට පේන මේක කරත් රෝදයක් පෙරලන මිසක්ක මම ඇවිදින්නේ නැහැ. මම ගිහලා කරන දෙයක් නැහැ. ඒකට මේ මනසට ප්‍රශ්නයක් එනවා. දැන් මෙහෙම කරත් විරෝධය පෙන්නනට වම දකුණ කියන්නේ ගියොත් වැඩි අවුල්. එතෙන්ට යනකන්න වම දකුණ නම් කරන්න ඕනේ. මුලැමැදාග නම් කරන්න. දැන් එතෙන් ගියාට පස්සේ රෝලේ පෙරලෙන්න ගියාට පස්සේ ආ කියනවා දැන් ඉතින් අර හිත තියෙන ඇවිදීමෙමයි හුඟක් කරලා පයෙමයි ඉතින් බබා ඇවිදිනවා. නම් කරන්න ඕනේ. ඒතර ගුරුවරයා මතක් කළා කියන දැන් නම් කිරීම නතර කරන්න. මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. ස්වයංක්‍රීයව ඇවිදින හැටි බලන්න. මෙන්න මේ ස්වයංක්‍රීය ඇවිදිල්ලයි හුස්ම නතර වීමලයි බොහෝ දුරට සමානයි. හුස්ම නතර වෙනවයි කියලා කියන්නේ ඔබ හුස්ම ගත්තේ නැතුනට කය හුස්ම ගන්න ඔබ දන්නේ නැහැ. හුස්ම ගන්න නැත්තම් මැරෙන්න eBay. මැරෙන්නේ නැහැ. ඇවිදිනකොටත් ඉබේ ඇවිදින්න පටන් ගන්නවා. එතකොට නිකන් මහ පොළොවයි මේ පුදෙල දෙන්නම එකයි. එයාට හොඳට පේනවා මම චේතනාපූර්වක ඇවිද්දට ඒ ඔක්කොම මූලික චේතනා දුන්නට පස්සේ මෙයා ඇවිදිනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට පුළුවන් නම් තමන්ම තමන් දිහා වීඩියෝ කැමරාවකින් බලන්නා වගේ ඈත ඉඳලා බලන්න එතකොට විතරයි ප්‍රകൃතිය ඇවිදීම තියෙන්නේ. එහෙම නැත්නම් රූප සුන්දරීතරණයට ගෑණියක් ඇවිදිනකොට බලන්න අංගපසංග පෙන්නගෙන ඇවිදින හැටි. නැත්නම් කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සරහා ඉන්නකොට රංගපාන රංගපෑවිල බලන්න මොකක්වත්ම ස්වභාවයක් නැහැ. තනි රංගපෑමක් නේ තියෙන්නේ. දැන් කාට රංගපාණ්ඩේ? මේ පොළවේ ඇවිදිනවා. එතකොට ප්‍රകൃතිය පේන. එතකොට Tamanටම Tamanගේ කැමරාවෙන් බලනවා වගේ දෙයක්. ඔන්න උඹේ මේ හැටි. මොකද්ද? ඇවිදින කෙනෙක් නෑ. නිකන් රෝලප් පෙරළුවා වගේ, බයිසිකල් පැඩලයක් පා ගන්නවා වගේ. ඒ ධනක් උස වතුර වතුරක් ඇතුලේ ඇවිදින්න වගේ මේ වැඩේ යනවා. හරියටම හරියට ආස්වාද ප්‍රසවාසයේ නොදැනී ගිය මට්ටමට යන්න වගේ පුදුමාකාර සාන්තියක්. මේ ලෝකේ තියෙන සියලුම ලෙඩ රෝග වලට උත්තරය උතන තියෙනවා. අද ලෙඩ රෝග ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ පොළවේ ඇවිදින් නැති නිසා. පොළවේ ඇවිදන මොනම ඉහෙන් බහින රෝගයක් එන්නේ නින්ද එනවා, ආහාර දිරවනවා, වාත අමාරු, rheumatic pain, migraine, heart attack, cholesterol ඔය සේරම දැන් කියන්නේ එක්ස්පර්ට් ડોක්ටර්ස්ලා පොඩ්ඩක් ඇවිදින්න කියලා. සක්පන් කියලා කියන්නේ නැහැ. මොකද උන්ගේ උන්ගේ කටවල් වලට කබර වැටලා තියෙන්නේ. උන්ට දන්නේ නැහැ මේව අමතක වෙලා උන්ට. උන් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දන්න කට්ටියවත් දන්නේ නැහැ ඕක. සක්මන් කරන්න කියනවා මොකක් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා සක්මන් කරන කෙනා දන්නවා ඒකේ තියෙන ආනිසංශ මේ ලෝකේ තියෙන බරක් කරේ තියාන ගොනෙක් මැටි කරත්තයක් පා ගන්නවා වගේ නැත්තම් බර කරත්තයක් අදින්න වගේ මේ අනුන්ගේ සීනි කිර කිර ඉන්නවා වෙනුවට අතේ පයේ මොකුත් නැතුව නිකන් වැලි පොළවේ ඇවිදින්න හම්බෙලා තියෙන බුදුහාමුදුරුවෝ හින්දානේ. නැත්තම් හම්බ වෙන්නේ නැහනේ. ඒක උඩ පේන කොච්චර සාන්තියක්ද කියලා. නිවනට යනවා. ඉතින් ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාසයත් මම නොකර කෙරෙන වෙලාවට භාවනාවක් වෙනවා. දත්ම දින කොටත් දාලා බලන්න. දත්ම දින කොට බලන්න මේ බුරුසු අතර දුන්නට පස්සේ මේ රෝබෝ කෙනා දත්ම දින හැටි. බත් පිඟාන අතර දුන්නාම පාත්‍රය අතර දුන්නාම වලද නැහැටි. වතුර එක ළඟට ගියාම නාන හැටි. මොකක්වත් නැහැ. පළවෙනි දවසේ හරි සබකෝලයි. මේ කවුද මේ හොඳටම ඔළුවේ ප්‍රශ්නයක් තියදී තමයි ඔය මේ මෙයා වතුරට බැස්සේ. වතුර බහිනකොට ඌට තේරෙනවා මම බහින ප්‍රමාණයට වතුර විශ්ිනවා. ඒකට ඇඟ පොඩ්ඩක් හැලී වෙනවා කියලා මුක් කෑ ගහගෙන යුරේකා යුරේකා කියලා හෙළුවෙන් දිව්වා. එතන ඉඳලා මාලිගාවට යනකම්. මොකද මං ඇතුළට වතුර බහිනකොට ඒහා සමාන වතුර ප්‍රමාණයක් පිට වෙනවා. ඒ විටවිච්ච වතුර ප්‍රමාණයට සාපේක්ෂව මම පාවෙනවා. මිනිහා හිත හිතායට මූලික ප්‍රශ්නෙට උත්තරේ එතන. ඉතින් ඇතැන්ස් නගරේ මැදින් මේ මිනිසයා දුවනකොට මිනිස්සු බැලුවා මේ හොඳම විද්‍යාඥයා. උට උට තේරිලා තියෙනවා හෙළුවෙන් නානකොට ආතල් එක. අපිට හිතෙනවා මේ බහින ගානට වතුර පිට වෙන්නේ ඒ විට වෙන වතුර ප්‍රමාණයට හා සාපේක්ෂව සැහැල්ලු වීමක් එනවා කියලා පේන්නේ අපිට. අපිත් බහැලා තියෙනවා. කොච්චර ඉඳගෙන නැවත් හෙළුවෙන්නේ ඉන්නේ. ඒකේ බුදුහාමර කියනවනේ. රෙදි ඇඳගෙන හිටියට හෙළුව හෙළුව තියෙනවානේ. ඉතින් වතුරට බහිනකොට මොකද වෙන්නේ? ආන්නේ වගේ සක්මන් කරනකොට වගේ නානකොට වගේ දත් පඳිනකොට වගේ බත් කනකොට වගේ මාත් එක්ක මං ඉන්න හැම වෙලාවෙම ඔය කියන අපේ సౌందර්ය තැනට අපි යනවා. අහිංසක තැනට අපි යනවා. අපේ අව්‍යාජ තැනට යනවා. ආන්න එතන ගියාට පස්සේ සෙනක දිනෝ දහක් මැද හිටියත් මෙතන හුදකලාවක් තියෙනවා. සෙනඟ දිනෝදහක් මැද හිටියත් මේ ගමන්ට කවුරුත් බාධා කරන්නේ එතකොට මේ කිනාට මෙහිම নিমগ্নව ගත කරනකොට පාළුවක් තනිකනක් වගේ තියෙනවා උදාහරණයක් වශයෙන් අලුත්ම සෙල්ලම් බඩුවක් බබෙකුට ගෙනත් දුන්නොත් ඒ බබා ඒ සෙල්ලම් බඩු කොට ඒක දාගෙන අලුත් එකත් එක්ක සෙල්ලම් කරන වෙලාවට ඒ බබාට එතෙක් තිබුණු සෙල්ලම් බඩු එකක්වත් වැඩක් නැහැ අම්මා වැඩකුත් නැහැ කිරි වැඩකුත් නැහැ ඌ ඒකේ ගිලෙනවා ඌ নিমগ্ন වෙනවා ආන්නේ වගේ ලැබෙන ඕනේ අරමුණක් අපිට පුළුවන් নিমগ্ন වෙන්න. ඒ নিমগ্ন වෙනකොට මම නැති වෙනවා. අරමුණට নিমগ্ন වෙන්න වෙන්න තණ්හාව නැති වෙනවා. මාන්නේ නැති වෙනවා, දිට්ඨිය නැති වෙනවා. හැබැයි මේ ඒ වස්තුවට බැඳෙනවා. తත්‍ර తත්‍රාවි නන්දරි. ඉතින් මේ ආකින්චඤ්ඤා එතන තන්නේම අලුසෙල්ලම් බඩුවා. එයා තේරුම් ගන්නවා දෙයක් දිහා බලනකොට ඒකෙන් දෙන්න බොඳ වෙලා සංඥා බාටපත් වෙලා නැති වෙන තත්වයකට යනවා. ඒ නැති වෙන තත්ත්වෙට ගියාම නැති භාවයට කැමැත්තක් ඇති වස්තුවක තියෙන නැති භාවයට වස්තුවක තියෙන අභාවයට කැමැත්තක් ඇති වෙනවා. එතකොට යාට එහෙම විවේකී වෙලා නිමග්න වෙලා ඉනකොට පාට කවුරුර කැස්සයි කියලා හිතන්නේ. ඒකට අලුතෙන් ඇති වෙන කැස්සට පුදුම තරහක් යනවා. මේ කැස්ස මාව කැඩුවානේ මගේ සමාධියේ. එහෙම නැත්නම් මధుරෙක් විද්දයි කියලා කියන්නේ. එහෙම නැත්නම් කවුරු හරි මොකක් හරි දෙයක් කරයි කියලා. එතකොට මෙයාට පේනවර අරූපේ ඉන්නකොට සද්ද රූපය ආවත් තරහා යනවා. ගන්ධ ගන්ධ රූපයක් වර්ණ රූපයක් රස රූපයක් ආලෝක රූපයක් මොනවාවත් තරහ යනවා. මොකද එයා අරූපෙට ප්‍රේම කරන වෙලාව. හැබැයි ඒක නා දන්නේ නැහැ මම මේ අරූපෙට වහ වැටිලා ඉන්නේ කියලා. මොකද ඒ අලුත් දෙයක් නේ. ඒකට අනේ හොඳ දෙයක් නේ. ඒකට අනේක <coughs> කාමයේ ගවන් කළා රූපයේ ගවන් කළා යන තැනක් නේ. ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන් උත් සමහර විටක ඒ සාධාරණීකරණයක් වෙනවා. නමුත් එහෙමම නෙවෙයි එම අරූපෙට යනකොට සමහරු මනාප ප්‍රියභාවය කැමැත්තෙන වගේ සමහරුන්ට බය වෙලා දුවනවා තනිකන් දෝෂ ඇවිල්ලා. ඒ නිසා මේ අරූපේ හැම වෙලාවෙම හොඳම නෑ. සමහරෙකුට හොඳ හොඳ වර්ග වෙනවා. සමහරට නරක නරක වර්ග එකක් වෙනවා. දෙක මැද කවදාකවත් හිටින්නේ නෑ. මේ අරූපේ දැකලා මම මේ ආවේ රූපේ ගෙවම් කළා කාමයේ ගෙවම් කළා අරූපේ කියන එක දන්නේ නැහැ. සුතමේ ඥානෙ හිතෙන්නේ නැහැ. ඒ වගේම ඒක ආශ කෙරුවොත් ඕනට වැඩිය බදා ගන්නවා. තරහ වුණොත් තනිකන් දෝෂ වෙලා කම්මැලි වෙලා නිින්දට වැටලා ඒ වෙලාවේ මට නිින්ද ගියා කියලා වැඩි චෝදනා කරන්න උනත් ඉඩ තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් ඒකට ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ සහ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා එහෙම භාවනා කරන එනකොට Tamanට අරමුණ නොදැනී ගිහිල්ලා නිකන් නිින්දේ ගියා වාගේ වැටහෙනවා නම් කිලින්ම නිින්ද කියලා චෝදනා කරන්න එපා. අනිත් දවසේ ඒකට ලෑස්තිලා යන්නයි කියනවා. නින්දට සාදර වෙලා යන්න ඒක වෙන්නේ කොහොමද කියලා බලන්න කියනවා. මූල කර්මස්ථානේ විපරිණාමයත් එක්ක කොතෙන්ද නිින්ද එන්නේ කියලා. ඒක යෝගාවචර හිතන්නේ නිින්ද එක පාරට එනවා කියලා. එහෙම එන්නේ නිින්ද එන්නේ අරමුණ ගෙවෙන ක්‍රමයේ අනුව ඒ නිසා අරමුණේ ගෙවන් වීමට ලෑස්තිලා යනවනම් හිතන්න පුළුවන් දැනගන්න පුළුවන් දැන් මට ඉන්නේ නිින්ද කියලා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ විතරක් නෙවෙයි නිින්ද එක පාට අවදි වෙච්ච ගමන් හිත නැවතෙන්නේ අරමුණටද නැත්නම් නන්නත්තර වෙනවද කියන එක බුදු බුදුන් පඬිසංශ කියනවා. හිතේ ඉන්නේ නැවත අරමුණට නම් නිින්දක් නෙවෙයි. මේක භාවනාවේදී தත්වයක්. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ දැම්ම හිත ලීන භාවයටපත් වෙලා හිත නිලීන වෙලා නැත්නම් හිත හැංගීගෙන. මෙන්න මේ හැංගෙන්නේ මේ හැංගෙන්නේ හිතට එල්ලෙන තරම් කෙලෙසයක් නැති නිසා. තියෙනවා නම් ආසන්න කෙලෙසේ හිත හැංගෙනවා. හිත එල්ලෙනවා. දැන් මේ වෙලාවේ හිත හැංගිලා අපිට චාටුවක් දානවා නිින්ද කියලා. ඒ නිසා මේ නිින්ද පිළිබඳ ඔත්තු බලන්න කියනවා. නිින්දට යන්නේ කොහොමද? නිින්දේ ඉන්න බව දැනගන්නේ කොහොමද? අවදිච්ච ගමන් එන්නේ මූල කර්මස්ථාති වශයෙන් ගියාම අපි මේ විඥානං ඡායතනයේ තියෙන මේ ඇති නැති දෙක ගැටලා කරන අම්මතර රණ්ඩුවට අවිරුද්ධ ප්‍රතිපදාවෙන් උත්තර දෙනවා. අහිංසක ප්‍රතිපදාවෙන් උත්තර දෙනවා නෑ කමන්නේ නින්ද වුණත් කමක් නෑ මට පුළුවන් ද නින්දට අවදි වෙන්න මට පුළුවන් ද නින්දට ලෑස්තිලා යන්න ඉතින් මේවා මානව විද්‍යාවකෝ විශ්වවිද්‍යාල ගන්න දේවල් නෙවෙයි මේවා මනස පිළිබඳව වෙන தত্ত্ব අන්න ඉතින්ද මේ විඥානය කරන මේ රැවටිල්ල විවේකයේ ඉන්නකොට සද්ද වලට තරහයි සද්දේ ඉන්නකොට විවේකයට තරහයි මේ දෙක දෙන්න එකට ඉන්න දෙන්නේ ඉතින් මේක එක කොටසකට රූපෙට කැමති එක නා රූපෙට කැමති නැහැ. අරූපෙට කැමති කෙනා රූපෙට කැමති නැහැ. කොච්චරද කියනවනම් රූපෙට ඉන්නකොට තියෙන එකට කියනවා භව තණ්හාව කියලා. අරූපෙට තියෙන කැමති කෙනා විභව තණ්හා කියන කියලා. විභව තණ්හා කියන්නේ ද්වේෂයක්. භව තණ්හා කියන්නේ කෑදරකම. මේ තණ්හාවම ද්වේෂයක් බාටපත් කළ මියකා යකෙක් බාටපත් කරනවා. මේ පොඩි වෙනසෙන් මේ මනුස්සයා තුළ පුදුමාකාර විපිරියාසයක් ඇති කරනවා. මේ මේ ප්‍රේමවන්තයා යකෙක් කරනවා. යකා ප්‍රේමවන්තයා කරනවා. ඒ මිනිස්සු කාමසේවනයේ ඉන්නකොට තමයි අධිකම ද්වේෂය තියෙන්නේ. සත්තු බලන්න කාමසේවනය කරනකොට පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. බන්ද ප්‍රේමේ තරං හෙළු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හින්දා. ඉතින් ප්‍රේම හොඳන සාගරය තරම් කඳුළු වෙන්න ඕනේ නෑනේ. ප්‍රේමියව නම් ප්‍රේමෙන් දෙපায়ে. ප්‍රේම නෙවෙන්නේ. ඒ ප්‍රේම වස්තුව අතු කර ගැනීම සඳහා මුළු ලෝකෙම මරන්න ලෑස්ති. ඉතින් ඒ නිසා මේ කාම විභව, භව විභව තණ්හා දෙකෙන් මුළු මානසික විද්‍යාවම බටහිර මානසික විද්‍යාව භව තණ්හා විතරයි අදහලා තියෙන්නේ. ඒ කට්ටියට අහුවෙලාවත් නැහැ විභව තණ්හා කියන වචනේ. විභව තණ්හා කියලා කියන්නේ මේ ප්‍රේම කරපු වස්තුව නිසාම ඇති වෙන ද්වේෂයක්. මේක තමයි මානසික රෝගය කියන්නේ. ප්‍රේම වස්තුව නිසාම ද්වේෂයක් ඇති වෙනවා. ඒක වෙන කෙනෙක් සතු වෙන්න බෑ. මේක මගේ. කවුරුත් අත තියන්න බෑ. ඉතින් ඒක සඳහා මිනිස්සු යුද්ධ කරලා තියෙනවා. දික්කසාද කරලා තියෙනවා. ගිටගිනි තියලා තියෙනවා. අම්මා මරලා තියෙනවා. තාත්තා මරලා තියෙනවා. මරන්නත් ඉඩ තියෙනවා. අයි ඒක දෙකක් නෑ. අන්න ඒ වගේ දෙයක් මේ හිස් තැනට තියෙන ප්‍රේමේ සහ හිස් තැනට තියෙන ද්වේෂේ. මේ දෙක දන්නවනම් මේ අපි මේ ලෝකේ ඉඳගෙන මේ හම්බ කරන්න නටනවායි අරකයි මේකයි කියලා කියන්නේ මොන තරම් අසුචි වැඩක්ද? මේක කවදා දැකලා නේද නෙවෙයි නේද මැරලා තියෙන්නේ. මේක නිතරම තියෙන දෙයක්. හුස්ම ඉවර වෙන්නේ ආස්මේ දැනෙන්නේ නැත්නම්කින් විභවයෙන්. නමුත් කවදාවත් දැකලා නැහැ. මොකද නොදකින්. හුස්ම වෙනවා බලන්න බෑ අපට. බලන්න ඉස්සෙල්ලා ඊගා හුස්ම පේනවා. ගෝකල භවනා කරනකොට හුස්ම බලන්නේ නැත්තේම නැහැ. නැති වෙලාම ගෙලිති මේ දෙකම යෝගාවචරයට අබැග්ගයක්. මේ දෙකක් නෙවෙයි මේ. ගොරෝසුර තියෙන උස්ම ගෙවිගෙන යනකොට යම් මට්ටමකින් එහාට අපිට සංඥා කරන්න බැරි තැනට යනවා. ඉතින් අපි ලේසියට කියන එතන හුස්ම නැහැ කියලා. අර ප්‍රේම කරපු හුස්ම මරණ හැටි හිතෙන්. ඒක පිළිබඳ වැරදි සංඥාවක් අපි කැමති නැහැ ආත ගිහිල්ලා හොයාගෙන යන්න කැමති නැහැ. ඒ නෑ මිනිහා නෑ කියලා නිකන්. ආන්නේ වගේ මේ භව විභව දන්නා දෙක මාරුව මනුස්සයාට විතරයි අල්ලන්න පුළුවන්. අන්න ඒක දැක් ගන්නකොට යම් වෙලාවක විඥාණය කරන මේ දෙක ගැටලා මෙහින් ඇති කරන මේ යුද්ධේ ඇති භාවේ සහ නැති භාවේ ආස්තික ප්‍රඥප්තිය සහ නාස්තික ප්‍රඥප්තිය තමයි සස්සත දිට්ඨයයි උච්ඡේද දිට්ඨයයි කියලා කියන්නේ. ඉතින් බුදුජානනාංශයේ මහා කච්චායන ස්වාංශර සඳහන් කර තිනවා කච්චායන මෙන්න මේ දෙකේ තමයි ලෝකයා ජීවත් වෙන්නේ. ඇත කියලා කට්ටියක් රණ්ඩු කරනවා නැත කියලා කට්ටියක් රණ්ඩු කරනවා. මේ දෙකට අහුවෙච්ච නැති එක එකක්වත් නැහැ. මේ දෙකේ තමයි කරකෙන්නේ. ඉතින් මේ ඇත කියලා අල්ලන්නේ මොකද්ද මේ කාම වස්තු ඇත නැත නෙවෙයි මේ. රූප වස්තු ඇත නැත නෙවෙයි මේ තියෙන්නේ අරූපේ ඇත නැත කියන එක. අරූපේ ඇති නැති කියන එක ඔය කාමයේ ඇත නැති කියන එක වගේ රූපේ ඇත නැති කියනවා වගේ ගුරුසුන ඊටාම සියුම්. ඒකෙදී මේ ලස්සන උපමාවලින් මේ කියන්නේ මේ අපිට බොහොම දක්ෂයි මේකට මහායාන බුද්ධ ආගම සහ Hindu ආගම. Hindu ආගමේ කට්ටිය කතා කරලා දැක්කොත් එහෙම තේරවාදී මිනිස්සු බොළඳ බොළඳ ළමා පාසලකවත් නැහැ කියලා හිතයි. ඒ තරම් ඒගොල්ලෝ මේක හදාarලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා කලයක් අරගෙන කලයේ බිඳින්න පුළුවන් කියලා. කලයේ ඇතුලේ තියෙන අවකාශය බිඳිනවද කියලා. අවකාශය බිඳින්නේ නැහැ. කලයේ බින්දට අවකාශය බිඳෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කලයේ කියලා ගන්න මැදි වෙලා තියෙන වාතයේ කොටස නම් හිස් කොටස නම් ඒක බිඳින්න බෑ. බින්දේ පුළුවන් එක වට කරලා තියෙන මැටි ටික විතරයි. අපි කාමරයක් ඇදුවා කිව්වට කාමරේ බිත්ති ටික කඩන්න පුළුවන් කාමරේ මැට් වෙන අවකාශයේ කොහොඩක්ක කඩන්න බෑ. අජට අවකාශයේ ගැට ගහන්නත් බෑ. ඉන්සෙකට කියන අජට අවකාශය කියලා. මේ මෙහා තියෙන හැම එකම ගැට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා. අවකාශයේ ගැට නැහැ. ගැට ගහන්න බැරි නිසා මං කියාගන්න බෑ. මගේ කියාගන්න බෑ. ඒක එක්කෙනෙකුට අයිති නෑ ඒක විශ්වගත දෙයක්. ඉතින් අපි කියනවා ගැට ගැහුණත් කමක් නෑ මට කියා ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඇති. මට කලයේ කියන්නේ අර වැටේ තියෙන මැටි තට්ටුව විතරයි. ඒක කැඩුනොත් කලයේ කැඩුනෝ කියලා කෑ ගන්නවා. ඇතුලේ තියෙන කලියට කලියේ තියෙන මැද කෑල්ලට කඩන්න බෑ. කොයි කඩන්නේ? අන්නේ වගේ මේ රූපේ ගෙවම් කරලා මේ හිස්තන කියන ප්‍රදේශේ නැත්තම් මේ ආකාසානං ඡායතනේ ඇත කියලා ආදරය කරන කට්ටිය සහ නොදකින් කියලා වෛර කරන කට්ටියත් එක්ක දිහා බලනකොට මේ මිනිස්සු එයා ඉන්නේ බොහොම උසස් තැනක කාමයේ ගෙවම් කරලා රූපේ ගෙවම් කරලා නමුත් ඒකේ නා නැවතත් අර කාම ලෝකයට වැටෙනවයි කියලා කියන්නේ ආධ්‍යාත්ම පිරිහීමක් වෙනවා තදාචාර පිරිහීමක් වෙනවා අරකෙම ඉඳගෙන මේක විසඳගන්න ගියොත් ඇති වුණාම මොකෝ මට නැති වුණාම මොකෝ කියලා දෙකම පිළිබඳව අකින්චඤ්ඤායතනක් එනවා. තිබුණත් තියෙන කරදරයක් නැති වුණත් තියෙන කරදරයක් නැත්තම් තිබුණත් තියෙන සංඥාවක් නැති වුණත් තියෙන සංඥාවක් කියලා කිසිත් නැත කියන தත්ත්වයට ගියාම එයා මේ දෙකට බෙදලා රණ්ඩු කරන ගතිය කියන විඥානයේ මිදීමක් ඇති වෙනවා. විඥානය කියන්නේ ඇත නැත කියලා දෙකට බෙදලා යුතු අයුතු කියලා දෙකට බෙදලා හරි වැරදි කියලා යුතු බෙදලා සදාචාර සත් අසත් කියලා දෙකට බෙදලා රණ්ඩු කරන එක. ඒ නිසා විඥාන ඡායතනේ දක්වාම සදාචාරය බලපානවා. ආචාර ධර්ම බලපානවා. ආචාර ධර්ම දන්න මනුස්සයාට ආචාර ධර්ම වල වැටිච්ච මනුස්සයාට විඥාණයෙන් එහාට යන්න බෑ. එයා සුභ අසුභ දෙකේ හිර වෙනවා. හොඳ නරක දෙකේ හිර වෙනවා. හරි වැරදි දෙකේ හිර වෙනවා. පිං පංගු දෙකේ හිර වෙනවා. එතෙන්ට යනකම්ම අවශ්‍යයි. නමුත් ඒකත් ගෙවම් කරාට පස්සේ මේ ලෝකේ තියෙන්නේ මොකද්දෝ භාවයක්. ඒ ස්වභාවයේ මුල් ස්වභාවයේ හොඳ නරක කියලා දෙයක් දිගට කොට කියලා දෙයක් ඇත්තේ නැහැ. ඉතින් එහෙමනම් මේ මුල්වරියෙන් ඉල්ලන්න මොකද්ද මේ රණ්ඩුව? ඉස්සෙල්ලා ගිහිල්ලා අනික් එක නම් පරේලා ගන්න හදන තියෙන මේ රණ්ඩුව මොකද්ද? මේ හොඳ කෑල්ල ගන්න හදන රණ්ඩුව මොකද්ද? ඔක්කොම එකන. අන්න හිතෙන්ද ගියාට පස්සේ මේ සියල්ල සමාන නම් මට මේ ඉස්සෙල්ලා මල් මේසෙට වතුර ඇල්ලුවේ නැහැ කියලා රණ්ඩු වෙන්න හරි මට මුල් ලැබරියෙන් කේල් ගෙඩිය දුන්නේ නැහැ කියලා රණ්ඩු වෙන්න හරි මට ඉස්සෙල්ලාම ගිහිල්ලා හම්බුනේ නැහැ කියන එක පේනවා ළමා කටයුත්තක් කියලා කොයි වෙලාවෙ ගියත් ඔච්චරම තමයි හම්බෙන්නේ උඹේ බබා උපන්න හැටියට ලබා බා ලබා උපන් හැටියට බබා හම්බ වෙනවා කවුරක්වත් උඹට ඕක වෙනස් කරන්නත් බෑ උඹේ පංගු උඹට හම්බ වෙනවා ඉසල් වෙලා හිටියා පස් වෙලා හිටියා මේක කැරගෙන රවුමක කොහෙද ඉස්සර පසරක් තියෙන්නේ මේ කොහෙද යන්න හදන්නේ පැනගෙන. අරයට ඉස්සලා යන්නම් කියාගෙන. ආන්න මේ ගතිය තේරෙනකොට තේරෙනවා මේ මිනිස්සුયો නින්දෙදී රණ්ඩු කරන්න වාගේ. එහෙම නැත්නම් මේ පොඩි ළමයි තමන්ම කක්ක කරගත්ත එක ගා ගන්නවා වගේ. පේන දකින්නකොට පේනවා ඒක පිළිබඳ මහා හාස්‍ය ගතියක් පේනවා මේ මිනිස්සු එකිනෙකා පරයාගෙන සිස්ටම් හදාගෙන සමීකරණ දාගෙන එහෙම නැත්නම් යාන්ත්‍රණේ හොයාගෙන මේ අපේම සහෝදරේ තලාගෙන ඉදිරියට යන්න හදනවා ඒකල කියන එක හතුරා ඒකට තේරෙන්නේ නැහැ. ඒකයි මම මේ යන්න හදන්නේ කියලා. ඉතින් ඒ උගේ ඌනේ වෙන්නේ හතුරුකම් කරන්නේ තමන්ම තමන්ට හතුරුකම් කරගන්නවා. මේ සමීකරණ හදාන, යාන්ත්‍රණ හදාන තවත් මානවෙත් අලනවා. ඒකල් වල මේ භෞතික සම්පත්තියක් ගන්න හදනවා. අන්නේ ආකින්චන අකිංචන චින්ත කියන්නේ දෙයක ඒක ඥානන්ද සංස්කෘතිය යමක් දෙයක් නොවි පවතිනවා. ලෝකේ පවතින යමක් ඒ විදිහටම තියෙනවා. ඒක මගේ කරගන්නේ යමක් කරගන්නේ එහෙනම් ඒකට යමක් ආරූඪ කරන්නේ නැහැ. පේන්ට් එක ලියන්න අඳින්නේ නැහැ. නම ගහන්න යන්නේ නැහැ. උපමට්ටම් කරන්න යන්නේ ඒක එහෙම තියෙනවා. ඒකට ප්‍රණ්ඩු වෙන්න දෙයක් නැහැ. ඒ කියනවා නිකන් මේ භාවනා කරලා හොඳ පුරුදු වෙච්ච කෙනෙක් ගඟක් අයින් තියෙන ලස්සන ගහක් දැකලා තමන්ට නාන්න හිතන්න ඕනකමකුත් නැහැ, බඩගින්නකුත් නැහැ, පිපාසෙකුත් නැහැ, කක්කබරකුත් නැහැ, චූබරකුත් නැහැ. යට ඉතන මේ ගහට ආඩිලා ඉන්න ඕනේ කියලා. ඉතින් ළඟ තියෙන පිදුට්ටියක් දාලා වාඩි වෙලා টොප් එකට යනවා චතුර්ථ අධ්‍යාහන විශේෂයෙන්ම තුන්වෙනි ධ්‍යානෙ ගිහිලා ඉතින් ඉන්න හරි සනීප තැනක ඉඳලා කැමැති වෙලාවක් ඉඳලා නැගිටිනවා නැගිටින්න පස්සේ ආට ස්තුතියක් ඇති වෙනවා මේ ගහේ හේවනට ස්තුතියක් ඇති වෙනවා ඉඳගත්තු පිදුරු ටිකට නමුත් මේ පිදුරු ටික තෙමෙන්න දෙන්නේ නැති වෙන්න ඕනේ වේයෝ කණ්ඩ දෙන්න නැති වෙන්න ඕන කියලා පිදුරු ටිකට ආය කරදරයක් වෙන්නේ නැහනේ. පිදුරු ටිකක් ආවා ඉඳගත්තා පිදුරු ටිකේ වාඩිනවා ගියා. ඒක ආර්ය වාසයක්. ඒක රකින්න ඕනකම නැහැ. ඒ ගහ රකින්න ඕන ගමකුත් නැහැ. කැලේ ඕන තරම් ගස් තියෙනවා. පිදුරු තියෙනවා. ඉතින් පිදුරු ටික උදව් වුණේ නැත්තේ නෑ. උදව් වුණා. ඕක මේ කීල් එක ගහගෙන යන්න හරි ගස් බිනේක් ගහලා යන්න ඕනකම නැහැ. එහෙම ඕන වෙලා තියෙනවනම් අර පිදුරු ටික දෙයක් කරගන්න හදනවා. ඊට පස්සේ ඒක දිරන කොටත් කනගාට වෙනවා. වේව කන කොටත් කනගාට වෙනවා. මේක මගේ පිදුරු කරගන්න හදනවා. මේ ඉපදෙන්න මෙහෙට එනකොට මොනම දෙයක්වත් නැතුව හෙළුවෙන් ආපු අපි යන්න ඉසලා විශාල තොගයක් බදාගෙන ඒක දාගෙන යන්න බැරුව නටන හැටි බලනකොට මේක කවුද කිව්වේ ඌ බයිට් කරගනින් කියලා. මේ පැවිද්දට සාංගික කරලා තියෙන දේ කාලා වැඩක් කරන හිටපියව. විහාර නින්දකම් 50ක් හදාගෙන මොනවද මේ විහාරාධිපත්‍ය අනතුරු දීගෙන මොන නඩුවක්ද මේ භාවනා කරන්න ගිහිල්ලා ඉතින් රජේ කියනවා අපි දෙන්නම් මොනවද පූජා ඔප්පුවක් දෙන්නා ඔබ වහන්සේට දීපු ගමන් හාමුදුරුව කරන්නේ ඔක ගානකට විකුණ ගන්න හදනවා. ඊට පස්සේ ගෝලියෝ දෙන්න තා මහමිනියා මරලා මහාමුදුරුව මරලා ඕක ගන්න හදනවා. අර පූජාවපු නැතුව තියෙනවනම් <laughs> ගෝලයට කරන්න දෙයක්වත් නැහැ ලකු ආමරණ කරන්න දෙයක් නැහැ. ඔක තියෙනවා. අක්කාරික ප්‍රශ්නයක් නැහැ. ඉතින් දෙන්නේ නැහැ කොච්චර කිව්වත් දෙන්නේ නැහැ කිව්වම කිසිම ප්‍රශ්නයක් නැහැ. දීපු ගමන් මහාලියුප දුන්නා නේ ඊට දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඔටි කොහෙන්ද කෙලවර වෙන්නේ? අන්‍යාගමිකෙක් තමයි අන්තිමට සල්ලි දීලා ගන්නේ. මොකද මම දැන් මේ වෙනසට මේක විකුණන්න පුළුවන්. ඕක තමයි දිගටම වෙන්නේ. දැන් ඕක රජයේ තිබ්බනම් කාට කාද බලන්න රාජ්‍ය මහා කැත වැඩ කරන්නේ අපි කොහොමද තංගන අපිට ඉඩම දෙන්නේ නැහැ කියලා ඉන්නවා. පූජා පුතියෝ ගමන් එන්නේ ඕකයි. ඉතින් හාමුදුරු නැති කරන්න ඕනේ නම් ලාභ සත්කාර දෙන්න. ඒක දුක් කරදරෙන් දෙනට බොහොම භයානක දෙයක්. දැන් හොඳට මේක සිද්ධ වෙනවා ලංකාව පුරා. ඉතින් ලැබෙන දේ දෙයක් යමක් යමක් ලැබුණාට ඒක දෙයක් කරගන්න පාවිච්චි කරන කියන සාංගික පරිහරණය කියලා. මේක තමයි කාල් මාක්ස් තුමා මේ ඔක්කොම මේක කොමියුන් එකට අයිති වස්තු ඔක්කොම කොමියුන් එකේ තියෙන ඔක්කොම ලවා කියන්න ඕනේ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ කියලා කොමියුනිස්ට් ක්‍රමය ආවට පස්සේ අපේ අමනමරි මෝඩ තකතිරු ලොකු ආම්දුරෝ හිතුවා මේක සාංගික ක්‍රමය කියලා කොමියුනිස්ට් පක්ෂ වලට සම්පූර්ණ බුද්ධ සහයෝගය දුන්නා 38 ඉඳලා 48 වෙනකම්. ඔක්කොම කොමියුනිස්ට් ආණ්ඩුව මේ පක්ෂ වලට මේ මුල් තැන දුන්නේ හාමුදුරුවෝ. මොකද ඒක සාංගික ක්‍රමය කියලා හිතුවා. බුද්ධජනනාංශ පෙන්වපු සාංගික ක්‍රමය. ඒක තියෙන තාමත් තියෙනවා. චතුදිස අනගත අගත අනගත චතුදිස සංගත දිනේ. පැමිණි නොපැමිණි සතර මහා දිසාවෙන් වඩින තුන් කාටයි සංඝයාට දීලා තියෙන්නේ. ඉතින් උඹට වැඩ නැහැ. උඹත් ඉඳලා ඵලයන් අම්බල මෙහි ගන්න එක ආයි. ඕකේ ආයි තින්ත ගන්නයි සරණ ඉරුත් මැද මැද ඉන්න ඕන කමන්නේ කරනවා නම් අයිතිවාසිකම් නෙමෙයි කරන්නේ. ඒක දෙයක් යමක් දෙයක් කරගන්න නැතුව ඉන්න මේ විඥානං ඡායතන ගියාට පස්සේ මේ පුද්ගලයා නිකම්ම නිකන් නිකමෙක් වෙනවා. ආත්මේ නැතිලා යනවා. තණ්හාව නැතිලා යනවා. මානෙ නැතිලා යනවා. මෙන්න මේ తত্ত্বය ඒ කියන්නේ මේ කිසිත් නැති ඒ වෙනකොට යාට පුංචි හෝ මේක පිළිබඳව මේකනේ තිබිච්ච දෙ නැති වුණා කියන සංඥාව આવොත් සීදීනසා ගැනීම ඉතාමත්ම පහසු වෙනවා. සීදීනසා ගන්න හිතෙනවා. දැන් ඉස්සරහට මොකද ජීවිතවල කරන්න තියෙන දේ? එහෙම නැත්තම් මේක යමක් ලැබුණා කියලා හිතුවොත් මේක නිවන කියලා පටලවා ගන්න ඉඩ තියෙනවා. ඔය දෙකෙන් එකට අහුවෙන්නේ නැති කිසිම භාවනා කරන ආමුතු කෙනෙක් නැහැ. ඉනි පුන්නමන්තානතොත් ආමුතු ඔය මේ මේ යන්න හදනකොට සුණාපරන්තෙට බුදුන්සේ කතා කළේකවා යන්න එපා පුන්න මේ ඔගේ ඉන්න මිනිස්සු හරිම සැරයි. අර අනුකම්පාවත් දෙතන්නේ නැහැ. ඉතින් කොහොමද පුන්නාමලික කමක් නැහැ ස්වාමීන් වහන්සේත් ඒ මිනිස්සු මම ගිහිල්ලා මම කොහොම හරි අම්බ කරන්න මට ගහන්න බණින් දෙන්නේ නැහැ. පැත්තකට ලැජිනේ. ආ හොඳයි හොඳයි. ඒක නම් හොඳයි. නමුත් නිකමට හරි ගහන්න බයින්ද ආවොත් පුන්න මොකද කරන්නේ? කමන්නේ සංසේ මිසු ගහයි බණි අතින්නේ ගහන්නේ. ආයුධකින් ගහන්නේ නැහනේ. දම්බල ගහන්නේ නැහනේ. එහෙම තමයි එහෙම තමයි. තව හොඳ හැබැයි නම ආයුධකින් ගැහුවොත් මොකද වෙන්නේ? කමන්නේ සංස ආයුධකින් ගැහුවත් ඒ මිසු අතප්පයක් කරන්න මිසක්කා. මරන්නේ නැහනේ. ඒ නිසා මං යනවා. ආ බොහොම හොඳයි. එහෙම තමයි එහෙම තමයි. යම් විදිහකින් මැරුවොත් ස්වාමීන් මේ සංඝයාගේ බැර ගහනක් ඉන්නේ වහකණ්ඩ විදියක් නැතුව. හෙල්ලෙන්න වැලක් නැතුව ඉන්නේ. ඉතින් ඒක නිකන් හම්බෙනවනම් මරණේ කොච්චර හොඳද කියලා වන්න පුන්න උඹ තමයි සුදුස්සා කිව්වා. අපේ ලොකු සාන්ති කියන හරියට පුන්නාමුරන්ට උගන්නලා කියලා දුන්නා වගේ. මේ තමයි සංඝ සමාජය. මේ ආකින්චඤ්ඤායතනට ගිහිල්ලා මේක ලොකු මේ ලොකු ජයග්‍රහණයක් කියලා හිතුවොත් මොකද්ද ජීවිතේ කියන්නේ? කොහෙද යන්නේ? ඇයි මේ රණ්ඩුව? මොකද්ද මේ කරන්න කියනකොට සීදීනස ගැනීම අත්ත ළඟ. ඒ වගේම පරපැන්න අසනවා කියන එකත් අත්ත ළඟ. ඉතින් උංගෝදෙනෙක් හරියට බය වෙනවා මේ කරනකොට භාවනා කරනකොට මේ මරණ සංඥාව. එහෙම නැත්නම් ඒකට කියනවා death instinct කියලා. ක්‍රිෂ්ණ මෙයා කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හැම කෙනාම ලව් කරන්නේ කොල්ලෙකුට හරි මොකට හරි ප්‍රේම කරන්නේ ඕක නොලැබුණොත් මම මැරෙනවා කියලා අභියෝග කරලා. ඉතින් අර මනුස්සයා ලව් නෙමෙයි කරන්නේ මේක මැරෙන නිසා ලව් ලෙටර්ස් ලියනවා. චොක්ලට් දෙනවා. ලේන්සු දෙනවා. එකම අභියෝගයයි තියෙන අන්තිමට උඹ එහෙම නැහනේ මම මැරෙනවා. ඉතින් අම්මලා තාත්තලා පුදුම දරුවන්ට බයයි මොකට නෙමෙයි මැරුණාම මරණ වියදමක් යනවනේ. ඒක නිසා නැත්නම් දරුවන්ට මොන ආදරේ නැද්ද දෙමව්පියෝ. පිස්සු. ඒවා නිකන් බයිලා කතා. මෙයා නැත්තම් මැරෙනවනේ. හැම වෙලාවෙම මේ ඩෙත් ඉන්ස්ටික්ට් එක. ඒ කියන්නේ මම මොකක්ද බෑනෝ මම මැරෙනවා. ඕක තමයි අපිට අන්තිමට තියෙන දේ. ඒක තමයි විභව තණ්හාව කියන්නේ. මේ කපන්න බැරි යත ඉඹිනවා. මේ කියන්නේ ඉඹින්න බැරි යත කපනවා. ඉඹල ඉඹල ඉඹල බැරි වුණානේ කපලා දා. ඔය දෙක තියෙන්නේ මේ විඥානං ඡායතනේ අකින් සංඥායතන ගියාම කිසිත් නැති දේ අවබෝධ කෙරුවොත් මේක ළඟාවීමක් කියලා හිතුවොත් නිවන කියලා හිතනවා. භාවනා කරලත් ලැබෙන්නේ මේක නම් මොකද්ද මැරණ එක ඇති වෙනස කියලා හිතෙනවා. ඒ නිසා මේක හරහා යනවා කියන එක එසේ මෙසේ වැඩක් නෙමෙයි. නමුත් මේක හරහා යන්න වෙනවා මොකද මේක తాවකාලික තත්ත්වයක්. මේක හැමදාම ඉන්න බෑ. ඒ කලාතුරකින් දවසක යමක් නැත්නම්කට අපි යනවා. ඒක යන බව දැනගන්නත් පුළුවන්, එන බව දැනගන්නත් පුළුවන්, යන්න ඉස්සෙල්ලා දැනගන්නත් පුළුවන්. දැන් මේකේ අගයක් දෙන්න නම් මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් වල අගේ බිඳුවට බසන්න වෙනවා. මේ ලෝකේ තියෙන යමක අගයක් තියෙනවා මෙතෙන් යන්න බෑ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම තුච්ච, රිත්ත, ශුඤ්ඤ, පරතෝ, අනත්තතෝ කියන මට්ටමට ගියාම වෙන ඉතින් මේකත් ඒ වගේ තමයි. මේක භාවනායෙන් ලබන දෙයක්. භාවනාව ලබනකොට මුළු ලෝකෙම දන් දෙන්න ඕන. ඉතින් එහෙම ලෝකේ දන් දුන්නට පස්සේ ඊගා චිත්තක්ෂණය මම මොකද්ද කරන්නේ? කිසිම සැලසුමක් අනාගත සැලසුමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා මේ අකින්චඤ්ඤායතනෙ එතෙන්ද ගිහිල්ලා ඒක නම්බුවක් ඒක ලොකු දෙයක් කියලා තමයි බක බ්‍රාහ්මණයා හිතානේ හිටියේ. බක බ්‍රාහ්මයා. බුදුචාන් වහන්සේට සෙල්ලම් ටිකක් දාලා පෙන්නුවා. මැජික් ටිකක් පෙන්නලා. බුදුන්සේ මැජික් ඔක්කොම බොරු කරලා දැම්මා. කරන කරන දේ පච වෙන්නේ නැතු වෙන්න හදුවා බක බ්‍රාහ්මයා නිකන් හෙල්ලුම් කාලා හිටියා. ඒ ඔක්කොම මැජික් නිකන් බොරු කරලා දැම්මා. දැන් පොඩි ළමයි කරන සෙල්ලම්. ඒකල බුදු දන්ස මැජික් එකක් දැම්මා. දැම්මම බකම් ප්‍රාමේ කරකොල හැතරියා. මොකක් හක් කරගන්න බැරුව ගියා. උගේ මැජික් අහන්නේ නැහැ. බුදුහාමර මැජික් අහින්න වාසිකව උඹට තේරෙනවද? උඹ කරන එකක්වත් අපි කන්නේ නැහැ. මම දුන්නොත් උඹ උඹට උස්සන්නත් බෑ. කියලා බක බ්‍රහ්මයට කිව්වා. උඹ යම් වෙලාවට පටවි ධාතුව මගේ කියන පටවි ධාතුවෙන් ආඩම්බර වෙනවනම් පටවි ධාතුව නැති වෙච්ච ළඹ තැලෙනවා. නමුත් පටවි ධාතුවට සලන්න බැරි තත්වයක් තියෙනවා. පඨවි ධාතුවෙන් පඨවි ධාතුවට ආඩම්බර වෙන්නේ නැති සැලෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ආපෝ ධාතුවෙන් සැලෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. අන්තිමට ගෙනල්ලා ගෙන කියන මේ ආකින්චඤ්ඤායතනෙ කියලා. මේ ලබාගත් මොක්කිසිට නැහැ කියන එකත් දෙයක් කරගන්න යමක් යමක් කරගන්න දෙයක් කරගන්න එපා. මේක මගේ කරගන්න එපා. මම කරගන්න එපා. හැබැයි අමාරුවෙන් තමයි ලැබුවේ. ඒ නිසා මේ ආකින්චඤ්ඤායතන බද අභිඥාය කියලා කියන්නේ ඒක ලබලා රජ්ජුරු කෙනෙක්ගේ ඔටුන්නක තියෙන මිනි කොණ්ඩලක් වගේ තියෙන මේක බිම දාලා පා ගන්න ඕන. මේක මනුස්සයාට ලබන්න පුළුවන් මේකට මනාප වුණොත් මේක ඉක්මවන්න බෑ. අමනාප වුණොත් ඉක්මවන්න බෑ. නමුත් මනාපමනාප දෙක නැත්තම් මේක ඉක්මවපු තදඤ්ඤායේ අයිකායතනක් තියෙනවා. ඒක දැනගන්න පුළුවන්. ඒක තමයි මේ අනිදසන විඥානය කියන්නේ. එහෙම නැත්තම් අපපතිතිත විඥානය කියලා කියන්නේ. එහෙම නැත්තම් නිර්ගුණ தත්ත්වේ. ඒකෝය මේ ආකින්චඤ්ඤායතන තිබුණත් එකයි නැතත් එකයි. හැබැයි ආකින්චඤ්ඤායතන පටවියාපෝ තේජෝ කියන එක එකට ගලප ගලප සංසන්දනාත්මක බැලුවේ නැත්නම් මේ සියල්ලටම අහුවෙන්නේ නැති මූලික தත්වයක් තියෙනවා. එහෙම නැත්නම් ඒකට කියනවා නිදර්ශනයක් වශයෙන් ගුණයක් වශයෙන් පෙන්වන්න බැරි තත්ත්වයක් තියෙනවා. අන්න ඒක පේන්නේ විඥානං ඡායතන කරන විකාරය දැකලා ආකින්චඤ්ඤායතනත් ගිහිල්ලා මේක කණ්ඩ එපා රහත් උනායි කියලා. කෑවොත් කවුරුත් එන්නේ නැහැ ගොඩ ගන්න. එයා හැමදාම මේ බක බ්‍රහ්මයා වගේ මම දැන් කෙලවරට පැමුණා කියලා බක බක පඬිතෝ වෙන්න ඉඩ තියෙනවා. අද ලංකාවේ දැයින ගානක් කාලා ඉන්නවා. කවුරක්වත් නැහැ ඒගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. මොකද ඒගොල්ලෝ හැම වෙලාවෙම වාදපතේට නැගලා තියෙනවා. ඒගොල්ලෝ මේ ගහපා දීමේ යෙදිලා තියෙනවා. ඉතින් ගහපා දෙන හැම දෙයක්ම ඊට මේ සත්‍යම් මොගමඤ්ඤා බුදුරජාණන් කියනෝක දිනුවයි කියලා වැඩකුත් නැහැ පෙරතුණයි කියලා වැඩකුත් නැහැ බුදුරජාණන් කියනවා මම කවදාකවත් කවුරුත් එක්ක වාදෙට යන්නේ නැහැ. හැමදාම ලෝකයමයිත් එක්ක වාදෙට එනවා. මම ඒක දැනගෙන ඉන්නවා. ඒ නිසා මේ ලෝකෙන් යනවා මිසක් මේ ලෝකෙ දිනලා මෙහෙ ඉන්න එපා. එහෙම ඉන්න තැනක් නෙමෙයි මේ අසුචි ගොඩක්. ඉතින් ඒ නිසා අර ආඛ්‍යා මේ විඥාන ඡායතෙන්ට වැඩිය ටිකක් මායාකාරී ටිකක් සියුම් එහෙම නැත්නම් තණ්හා මාන දිට්ඨි ඊටාම සියුම් තත්ත්වයක් තියෙන්නේ. මේ ආකින්චඤ්ඤායතනයත් මම කියාගෙන මගේ කියන මගේ ආත්මේ කරගන්නේ. ඉන් එහාට ගියා වූ තව යමක් නැහැ කියලා හිතලා. මේක කේවල පිරිසිදු අවස්ථාව කියලා හිතලා. ඒක නෑ ඒ කියන්නේ කවදාකවත් අනිදස්සන විඥානයක් ගැන අහලවත් නැහැ. අපපතිරිත විඥානයක් ගැන අහලවත් නැහැ. ඒ නිසා මේ මගදී හම්බෙන මේ බොරුව මේ රූකඩේට රැවටෙනවා. ඒක නිසා යම් වෙලාවක මේ අකින්චඤ්ඤායතන මේ කිසිත් නැති தත්ත්වය අවබෝධ කරත් මේක නෙවෙයි නිවන කියන්නේ. මේක තාම භවේ. නිසා මේ මම අකින්චඤ්ඤායතන කියන්නේ මගේ අකින්චඤ්ඤායතන කියන්නේ අකින්චඤ්ඤායතනයේ කෙරෙහි මම මත ප්‍රකාශ කරන්නේ අකින්චඤ්ඤායතනයේ කෙරෙන් මම ගන්නෑ අකින්චඤ්ඤායතනය අභිරමණය කරන්නේ ඉතින් ඒ මෙතෙක් ආශාවෙන් හොයාගත්ත උපයාගත්නාලද මේ අකින්චඤ්ඤායතනය අබිරමණය නොකිරීම තමයි තපස කියන්නේ. අබිරමණය නොකිරීම තමයි මහානකම කියන්නේ. ඒකටම තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒක බුද්ධ ඥානසේ සඳහන් කරන්නේ සියලු යුද උපක්‍රම දාලා රටක් දිනාගෙන දිනූ රට හැරපියා යන රජ කුසී. රාජාව රට්ටම් වීච සම්පහාය. මේක දිනා ගන්න ඕන. දිනාගෙන අතහැලා දාන්න. ඒක අල්ල ගත්තොත් කාමයේ ඇල්ලුවයි කියලා රූපය ඇල්ලුවයි කියලා එතන මේ අරූපය ඇල්ලුවයි කියලා කිසි වෙනසක් නැහැ. කාම තණ්හා කිව්වත් භව තණ්හා කිව්වත් විභව තණ්හා කිව්වත් තණ්හාම තමයි. තාම භවයේ ඇතුලේ. ඒක දිනලා ඒක දිනලා අල්ලන්න නැතු වෙන එක තමයි තියෙන්නේ. මේ ඉන්න කවුරුවක්වත් එතෙන්ට නොගිය කෙනෙක් නැහැ. රෑ ගැඹුරු නිින්දේ ඉන්නකොට අපි වෙන දේ දන්නේ නැහැ. ප්‍රසවාසය වල ආස්වාසය ඉඳිස්සලා වෙන දේ අපි දන්නේ නැහැ. චිත්තක්ෂණ හෝ දීර්ඝ වශයෙන්. මෙන්න මේක ආයතනයක් වශයෙන් මේක පුරුදු කර ගන්න ඕන, ජීවු කර ගන්න ඕන කියන එක කාලබුදියලා හරියන්නේ නැහැ. නුකානොබිනිදි මරාගෙන දැනගන්න ඕනේ මේ නිින්දෙදි මොකද්ද වෙන්නේ කියලා. ඒක මේ ස්නායු වෛද්‍ය විද්‍යාවේදී දාලා බලනවා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා තද්ද බල නිින්දේ ඉන්න කෙනත් අවදි මනසක ඉන්න කෙනා දිහා බලනකොට මානසික ක්‍රියාකාරකම් වල කිසිම වෙනසක් නැතුළු ගැඹුරු නිින්දයි සාමාන්‍ය නිින්ද මිනිස්සයි. අපිට හිතෙන්නේ ගැඹුරු නිින්දදී හිත නතර වෙනවා ඇති. ක්‍රියාකාරී මනසේදී හිතටම හිත වැඩ කරන නෑ මොකක්වත් නෑ. මේ අපි කොච්චර ක්‍රියාකාරී වුණත් මනස වැඩ නොකරත් නිින්ද වශයෙන් තිබුණත් ක්‍රියාකාරකම් වලින් මනසේ එක චිත්තක්ෂණයකවත් ඉසුඹලන් තරම්වත් විවේකයක් ගන්න නිින්දදීවත්. නිින්ද නැතුව හිත පිස්සු යන එක වෙනම කතාවක්. ඒ නිසා නිින්දට අවදි වෙලා බලන්න. ඒත් මම ඇයි ඉන්නවා. ඒත් භවයේ තියෙනවා. ඒත් තෘෂ්ණාව තියෙනවා. ඒත් තණ්හාමාන දිටි තියෙනවා. කොහෙද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා මම බැලුවේ නැත්තම් මටම ගෙදගි නෑ කියලා. ලේසියටත් පහසුවටත්. නමුත් බැලුවොත් නින්දට අවදිලා බැලුවත් බුදියාගන්ට බුදියාගන්ට කිය මිනිහාගේ තකතිරුකම තමයි අවදි වෙන මිනිහා ගාව තියෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. පොඩි වෙනසක් වෙනවා. ප්‍රසිද්ධ වශයෙන් මේකයි. එහෙනම් මේක පැවතුනේ කොහොමද? නමුත් මේක කියනවා භාවනාදී විශේෂයෙන්ම අකින්චඤ්ඤායතනෙ පුරුදු කරන කෙනාට මේකට අවදි වෙන්න පුළුවන්. නින්දට අවදි වෙලා බලන්න පුළුවන්, නොදන්න දෙයට අවදි වෙලා බලන්න පුළුවන්. අවදි වෙලා බලනකොට ඒක තුල තණ්හාමාන දිට්ඨිය පැවැත්මක් තියෙනවා. මේක පසුකාලීනව මේකමද මන් දන්නේ භවග්ග භවාංගය කියලා එකක් දාගෙන තියෙනවා තේරවාද බුද්ධ ආගමේ. දිගට පවතින අර මොකද්ද තියෙනවයි කිය. මහායාන බුද්ධ ආගමේක ආලේ විඥානය කියලා කියනවා. මේක කිට්ටු දෙයකට Hindu මහාභාරතේ કૃષ્ණ විඥානය කියලා තියෙනවා. මේ ඔක්කොම ලේතනයි බුදුරජාණන්සේ කියන්නේ තෝකමයි කියලා. නෑ. බුදුන් කියන්නේ උන් එහා ගිය තැනක් තියෙනවා. අන්න ඒක දැනගන්න මේ ඔක්කොම එක එක එක එක මාරු කර කර බලන්න එයින් එහා ගිය යමක් තියෙනවා. ඒකට බුදුරජාණන්සේ ඒ අනිදසන විඥානය කියලා, අපපතිටිත විඥානය කියලා, විමුක්ත විඥානය කියලා, අසංඛාරික විඥානය කියලා නම් කරලා තිනවා. ඒක දකින්න මේ විඥානයේ දාන හැම සියුම් ගොරෝසු ඒ ෂට වැඩ ටික ඇස්බෙන්දුන් ටික බලන්න ඕන. මේක බාහිරේ බලන්න බැරිකමක් නැහැ. හැබැයි භයානකයි. අනුන්ගේ මායාවල් බලන්න යන්න එපා. බෙල්ල පරිසම් කරගන්න. Tamange ටික බලන්න. අපි මේ පැවිදිලා ඉන්නේ අනුන්ගේ මේ පව් මනින්න කියන්නේ නෙවෙයි ගන්තබා බිස්නස් වලට නෙවෙයි. අනුගේදී දැකලා මන් තුල මේක ක්‍රියාත්මක වෙන හැටි දැක්කනම් අභ්‍යන්තරකරණය කරන අපි ඒකට කියනවා අනුමාන ඥාන කියලා. එයා එහෙමනම් මම මෙහෙමයි. මං එහෙමනම් එයාට මාව පෙන්නේ මෙහෙම තමයි කියලා ඒ සුද්ධ වීමට බුදුරන්සේ ඉඩ දීලා තියෙනවා. නමුත් අනුන්ගේ දේවල් මනින්න නෙවෙයි. හැබැයි ආජ්‍යත්ත බහිද්දා ගලපලා බලන්න කියලා තියෙනවා. ඒ නිසා අපි මේක කොටු කරගන්න ඕනේ. මේ කිසිවක් නැහැ කියන තැන දැනගල දැනගන්න ඕනේ බොරුවට මේකට නිවන කියලා කියන්නත් එපා. නිකන් මේකට බය වෙලා පිරිත් නූල් අප නූල් දාන්නත් එපා. මෙහෙම තියෙනවනම් ඒකට යන්න බෑ. ඒකට යනකොට තමයි මේක ඉක්මවලා නිව සංඥා නාසඤ්ඤායතනෙට පොඩ්ඩක් පාර පෙන්නන්නේ තාමත් ගැලවුමක් නැහැ තාමත් තියෙන්නේ ඊගාව අරූප ධානයේ අද එතනින් අපි දේශනා නතර කරනවා කරගෙන යන සීල දෙනාට තමයි එක එක தত্ত্বවලට එනකොට එකටවත් නොබැඳී සාපේක්ෂව මේ මේ මානසික தত্ত্ব විඥාන தত্ত্ব වෙන් කළා දැකලා ප්‍රකාශ කිරීමේ ශක්තිය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා සීල දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා